මේක දාලා දෙන්න. මේක පිළිගන්නවා හරියි. කරන්න කියන්නේ බුල්ලෝස් කරන්න කියන්නේ. කමෙන්ඩ කරන්නේ නැහැ. නෑ නෑ. නැහැ අයි <coughs> ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. මේ වාසික උපාසක මාතෘ සම්බන්ධ කරගෙන අපි නිසරණ වනේ බ්‍රහස්පතිදා පාත්‍ර ධර්ම දේශනාවටයි මේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ.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 ඒකේ අපි මේ ඉස්සලා අවස්ථා දෙකක් පැය දෙකක් ධර්ම දේශනා දෙකක් පවත්ලා තිනවා. ඒකේ ආරම්භක කොටසට. ඉතින් අද තුන්වෙනි ධර්ම දේශනාවට සමාරම්භය ලබා ගන්න වෙලාවේදී මේ මුල් ධර්ම දේශනාවට අහපු නැති කෙනෙක් ගැන හිතලා හෝ අහපු කෙනෙකුට මතක් කිරීමක් ගැන පසුවේ මතක් කිරීමක් ගැන හිතලා මතක් කළොත් මේ සූත්‍රය සරුවචනාංශේ එචවත්තුරු ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක්. සරුවචනාංශේ උදේ සිවුර ඇඳගෙන පාත්‍රේ අරගෙන පින්ඳ පාතේ වැඩලා එළියට බැලලා බලනකොට කල් වේලා වැඩි. ඒ නිසා මල්ලිකාරාමේ වැඩ ඉන්න හිටිය පොට්ටපාද පරිප്‍රාජකයා දකින්ද පින්ඩපාතේ කලින් සරුවචනංශේ ආරාමයට යනකොට ඒ පිටිස ගෝස කරමින් සද්ද කරමින් ආරාමේ වැඩ ඉන්නවා. ඉතින් මේ සරුවචනංශගේ පැමිණීමට සාදර මනාප ඒ පොට්ටපාද පරිබ්‍රාජික තමයි ගෝල බාලයෝ කීකරු කරනවා. මේ සරුවචනංශේ කැමති නෑ සද්ද කරනවා හන්ද සර්වඥාන්සේ කැමති නැහැ අශීලාචාරව ඉන්නවා දකින්න ඒ නිසා අපි හේතුමන් වහන්සේගේ මන පැමිණීම බලාපොරොත්තු වෙනවනම් සාදර වෙනවනම් කරුණාකර නිසද්ද වෙන්න කියලා. ඉතින් සර්වඥාන්සේ දෙන්න යනවත් එකම පිළිසෙක පාරටම විශාල නිසද්දතාවයකින් කරු කරනවා. මේ සර්වඥාන්සේ ගිහිල්ලා පණවලද ආසනෙක හිටගත්තාම පොට්ටපාද නීචාසනයක් කරගන්නවා. ඉතින් සර්වඥාන්සේ අහනවා මං එනකොට මොකද්ද කරගම හිටපු කතාව? මම ආපු නිසා මොකද්ද බාධා වෙච්ච සාකච්ඡාව කියලා. ඉතින් පොට්ටපාද පරිබ්‍රාජිකා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒක තිබිච්චාවයි ඒක අපිට ඕන වෙලාවක විසඳ ගන්න පුළුවන්. සරුවචන් වහන්සේ වගේ කෙනෙක් උත්තරමනාංශි නමක් අපි ඉදිරියට ආපුවාම අපිට මට අහන්න වෙන කාරණාවක් තියෙනවා. මෑතකදී කුතුහල ශාලාවේදී එකතු වෙච්ච පරිබ්‍රාජකයෝ මේ අභිසඤ්ඤා නිරෝධී කියන වචනයක් කරන සාකච්ඡාවක් කරා ස්වාමීන් වහන්සේ. ඒකෙදී එක එකනා විවිධ මත ඉදිරිපත් කළා. සමහර කට්ටිය කිව්වා මේ සංඥාව කියන එක කිසිම හේතුවක් නැතුව ඔහේ පහළෙන ඔහේ නැති වෙලා යනවා. අහේතු අප්‍රත්‍යයෙන් පහළ වෙනවායි කියලා. තව කට්ටියක් කිව්වා නෑ ඒක තමයි ආත්මය කියන්නේ. ආත්මේ ශරීරයට එනකොට සංඥා වෙනවා. ආත්මේ ශරීරයට යනකොට සංඥාවක් නැති වෙනවායි කියනවා. ඒතර තව කට්ටියක් කිව්වා නෑ නෑ නෑ මේ සංඥාව අපිට මෙවෙස් මේ පෙරලෙනවා වගේ ආවේශ වෙන්න වගේ යම් කිසි බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ අදිෂ්ඨාන ශක්තිය අනුව කෙනෙකුට සංඥා වෙනවා. එතකොට යාට දැනීම ඇති වෙනවා. ඒක නා ආවේශ වෙච්චහම වෙන සංඥාවකට මාරු වෙනවා. ඒ නිසා බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ මෙහෙවීමට සංඥා වෙන්නේ එයාත්ගේ මෙහෙවීම සංඥාවේ යන්නේ. ඒක තව කට්ටියක් කියනවා නෑ නෑ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි. දේවතාවෝ ඉන්නවා බලවත්. ඒ දේවතාවෝ සංඥාව ගෙනත් දානවා සංඥාව අයින් කරනවා. ගෙනත් දාපු වෙලාවට දැනීමක් තියෙනවා. අයින් කරපු වෙලාවට දැනීම නැති වෙනවා කියලා. ඉතින් පොට්ටපාදම දිගටම කියනවා ස්වාමීන් වහන්සේ මෙවැනි මත ගොඩක් කියන්නේ නැති. ඉතින් මේ හතරකට පිටු කරලා කිව්වට පස්සේ මට පිරිසේ හිටපු මට ඔබ වහන්සේ සිහි වුණා ස්වාමීන් වහන්සේ. මෙවැනි දේශනාවක නිමාව දකින්න පුළුවන් සර්වචත්තනාංශ හිටියානම් සාකච්ඡාවේ නිමාවක් වෙන්න පුළුවන්. අපි එතනින් නතර කරා. ඉතින් අද මේ සාකච්ඡාවේ ඊතර කොටස වශයෙන් මේ අහපු කෙනෙක් වශයෙන් මට අහන්න අවසරයි. මොකද්ද ස්වාමීන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ? එතකොට බුදුචාන් වහන්සේ පටන් අර ගන්නවා පුට්ටපාද යම් කිසි කෙනෙක් කියනනම් හේතු අප්‍රත්‍යයෙන් හේතුවක් නැතුව සංඥා වෙනවා හේතුවක් නැතුව සංඥා වෙනවා කියලා උන්ද මුලින්ම පෙකින වෙලා කපාගත්ත කෙනෙක්. ඒ කතාවට කිසිම ඉඩක් නැහැ. හේතු ප්‍රත්‍යයමයි සංඥාව පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයමයි සංඥාව නිරුද්ධ වෙන්නේ කියලා ඒ හේතු අප්‍රත්‍ය කතාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කියනවා සමනක් බ්‍රාහ්මණයන්ගේ බලපෑමනොත් නෙවෙයි දිව්‍යයන්ගේ බලපෑමනොත් නෙවෙයි ඒ වගේම ආත්මයත් නෙවෙයි සංඥාව කියලා කියන්නේ සික්ඛා ඒකා සංඥා උප්පච්ඡanti සික්ඛා ඒකා සඥා නිරුද්ධanti ශික්ෂාවෙන්මයි සංඥාව හටගන්නේ ශික්ෂාව නිසා ඒක සංඥාවක් වෙනකොට තිබුණු සංඥාව යනවා ඒක නිසා සරුවචන් වහන්සේ දන්න විදිහට සංඥා වෙන්නේ තම තමන්ගේ හැදියාව අනුවයි හික්මීම අනුවයි සීලාචාරකම අනුවයි සදාචාරය අනුවයි ඒ නිසා ශික්ෂාවෙන්මයි සංඥාව හටගන්නේ ශික්ෂාවෙන්මයි සංඥාව නිරුද්ධ වෙන්නේ කියලා ඊට පස්සේ පොට්ටපාද පරිප്രാජකයාගේ අනුග්‍රහය අනුව ਸਰවචනාංශේ කොහොමද මේ ශික්ෂාවල් නිසා එක එක ශික්ෂාවල් නිසා එක එක සංඥාවල් පහළ වෙන්නේ කියන එක ලෝකමතය පෘථග්ජන හිත ලෝකායත පැත්ත විස්තර කරන්නේ නැතුව ලෝකායත පැත්තේ වන්මත් වෙච්ච සංඥාවල් වලින් ඉන්න පෘථග්ජනේ නිවන් දකින්න හැටි නිවන් දැකීමේ ශික්ෂාව හේතු වෙන හැටි ශික්ෂාවෙන් ක්‍රමෙන් ක්‍රමෙන් ක්‍රමෙන් ගුරුසු සංඥා සිවුන් සංඥාවට පත් කරන හැටි ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් අපි ගිය වාර දෙකේදී ওই ටික තමයි කියපු දේ සාරය. ඒ නිසා අපි ගිය පාර ශික්ෂාව පිළිබඳව ਸਰවචනාංශය මතක් කරපු මෙතන ශික්ෂා කියලා මොකද්ද ਸਰවචනාංශය අදහස් කරන්න කියලා මතක් කරගත්තා. ඒ ටික හොඳයි. පූර්ණ කාලීන ජීව භාවන ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ භ්‍රමචරියක් ගත කරන බලාපොරොත්තු වෙන අනගාരിക ජීවිතයක් ගත කරන බලාපොරොත්තු වෙච්ච කෙනා සංඥා පිළිබඳ වැඩ කරන්න ඉස්සෙල්ලා කොහොමද ශික්ෂාගරුක විය යුත්තේ නැත්නම් මෙතන ශික්ෂාව කියන්නේ මොකද්ද එහෙම නැත්නම් සීලබ්බත සීල සීලබ්බත පරමාශයට වැටෙන්නේ නැතුව ආර්යකාන්ත සීලය හඳුරගන්නේ කොහොමද එහෙම මෙන්න මේ මට්ටමින් එහාට සීලය කියලා කියන්නේ දඬු කඩක් බරක් සීලබ්බත පරාමාසයක් වෘතයක් කියලා අපි සීමාව දැනගන්නේ කොහොමද කියන්නේ බුදුහාමුදුරෝ දීඝනිකාය දක්වන මේ සීලේ වැදගත් වෙනවා උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුගේ කාය කර්මයක් වචී කර්මයක් නිසා කියන්නේ කටින් කරන කතාවක් හෝ කයින් කරන ක්‍රියාවක් නිසා Tamanට අනුන්ට කරදර වෙනවනම් මත්තර දැනට කරදර වෙනවනම් එවැනි දේවල් නොකළ යුතුයි හැම වෙලාවෙම කාය කර්ම වචී කර්ම කාය දුස්චරිතයෙන් වචී දුස්චරිතයෙන් තොරව පාත්තන්නට වෙන විදිහට කියනවනම් සීල පාපයන්ගෙන් වැළකීම තමයි එතන සීලය කියලා සඳහන් කරන්නේ. කයෙන් වෙන්න තියෙන අකුසල් දැනගෙන වාරිත්‍ර ධර්ම වලින් වැළකීම විරමණය යොත්තේ විරමණය වීම කය වචන දෙකට සම්බන්ධ ඒකට සීලය කියලා කියනවා. එතකොට එවැනි කයෙන් වචනයෙන් හැදිච්ච හික්මිච්ච ක්‍රියා කරන අතර සුද්ධා ජීවියක් තියෙනවා. තමන් බඩ රස්සාව වැරදි ජීවන රටාවක් වෙන්න නරකයි. හැම වෙලාවෙම ආජීවය බඩ රස්සාව වෘත්‍ය උපේන ක්‍රමය සම්‍යක් වෙන්න. සම්මා ජීවිතයට වැටෙන්න ඕනේ. කියන්නේ සත්ත්ව වෙලඳාම, මාංශ වෙලඳාම, පසවිස වෙලඳාම, මත්පැන් වෙලඳාම, චිත්ත කර්ම වෙලඳාම වගේ කාමීත්‍යචාරය සම්බන්ධ ව්‍යාපාර හෝ නොවිය යුතුයි. ඒ නිසා කවුරු හරි බණ භාවනා කරනකොට යා නිතරම කය වචන දෙක ගැන වග කියන්න ඕන. ඒක කියන සදාචාරාත්මක වග වීම කියලා. ඊට අමතරව යා උපයගෙන කරන ක්‍රමය වෙන විදිහට කියනවා නම් බඩ රස්සාව හැමදාම සලකා බලන්න ඕනේ Taman ධාර්මික රැකියාවකින්ද ජීවත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් අමුතු විෂමතා, අමුතු විෂම චක්‍ර කරකැවිලා ඒ පුදුරට මේ භාවනා ජීවිතයේ සුමුදුව ගෙන ගන්න බැරි වෙනවා. ඒ නිසා සුද්ධා ජීවියක් ගැන සරුවචනසේ සඳහන් කරනවා. ඊගාට ඉන්දීසු ගුත්තද්්වාරෝ හෝති. මේ කාය වචන දෙක හික්මවා ගන්න කරන වැරවීරිය වගේම ඒක මත්තට අකීකරු නොවේයි ආම්බාං වේයි කීකරු වේයි කියන්න නම් ඇහැ කන දිවනාසය කට කය කින් මේ ඉඳුරන් ප්‍රමාණයකට වසන ලද දොරවල් ඇතුව තියා ගන්න ඕනේ. දක්නි දක්න දේවල් බලන්න, කස්බෝල කරකෝ කරකෝ බලන්න යන ඇහැ තියෙනවා නම් අර භාවනා මානසිකාරයෙන් හදාගන්න සියලු ගුණ ධර්ම ටික එකෙන් නැති නැස්ති වෙනවා. ඊගාවට ලෝකේ තියෙන හැම මිහිරිකම් කරන රසායන සංගීත හණ්ඩයි, ශබ්ද තාල, රාග තාල හණ්ඩයි ගත්තොත් අර භාවනාවෙන් ඇති කරගන්න එකලස විශාල වශයෙන් හානි කරගන්නවා. ඊට විවිධ ගඳ බලන්න විවිධ සුවඳ බලන්න තියෙන ආසාවට ලොල්ලුනොත් විවිධ රස බලන්න රසමසවලු කන්න තියෙන ආසාවට ලොල්ලුනොත් කායට විවිධාකාර සුඛපභෝගී දේවල් යාන වාහන ඉදුම් හිටුම් හොයන්න ගියොත් අර භාවනාවේ රස කර ගන්න ඒ නිර්හංකාර භාවය අහිංසක తত্ত্বය කොහොමද කරගන්න බෑ ඒ නිසා ඒ කෙනාට ඒ භාවනාවෙන් ඇති කරගන්න ಗುಣධර්ම ටික රැකෙන්න නම් මේ ඉඳුරන් සංවර වෙන්න ඕනේ. ඒක ගැඹුරක් හැබැයි මෙතන හරුවත් chance කතා කරනවා. ඉන්ද්‍රයන් සංවර කියලා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න එක නෙවෙයි. කරන්ට පොරොප්ප ගහන එකත් නෙවෙයි. කටට මුඛවාඩම් දානව කට කලියාවක් දාන එකකුත් නෙවෙයි. කය අඳුරු කාමරේ හිර කරන එකකුත් නෙවෙයි. නාසයට පොරොප්ප ගහන එකකුත් නෙවෙයි. සරුවත් chance සඳහන් කරලා තියෙන්නේ චක්කුණා රූපන් දිස්වා ඇහැට රූපයක් මුලිච්චෙච්ච වෙලා ආපాతගත වෙච්ච වෙලාවක ඇහැට ඇහැ දුන්න වෙලාවක න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං බිරන්තං uppajjati pavaka akusala dhamma tatta සංවරාය ආපජ්ජති මේ දකින්න රූපයේ අංග ප්‍රත්‍යංග හොයන්න ගියොත් ව්‍යංජන අනුව්‍යංජන හොයන්න ගියොත් මට මේ රූපේ දිගේ හිතවලමත් වෙලා නෝපදනාල අකුසල් රාශියක් උපදන්න පුළුවන් කියලා මේ උපදින්න තියෙන අකුසල ධර්ම නොයිපද වීම පිණිස ඒ රාග ධනවන රූපේ ව්‍යංජනාන ව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යංග ගන්න යන්න එපා නිමිති ගන්න එපා අරමුණු කරන්න එපා ඒ අරමුණු කිරීම හරහා නෝපං කුසල් අකුසල් ඇති වෙන්න පුළුවන් අන්න ඒ තරමටම යෝගාවචර ඉන්ද්‍රයන් පිළිබඳව වසන ලද දොරවල් ඇතුව ගත කරන්න ඕනේ පරියන්කේදී නෙවෙයි මේ කතා කරන්නේ එක්ක සක්මනේදී එක්ක එදිනදා වැඩවල. ඉතින් ඒක නිසා ගොඩනෙක් මේ භාවනා මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඇති කර ගන්න තත්ත්ව gedara ගියාම නැති වෙන්න හේතුව මේ දොරවල් විවෘත කළා තියෙන්නේ. ඈකන දිවනාශය විවෘත කරපු ගමන් අර පෙට්‍රෝල් ටිකක් අරගෙන පීරිසික දාලා තිබුණොත් ඔක හුලඟ ගහගෙන යනවා. සීලයත් සීල් කරලම තියන්න ඕන. සීල් කරලා තිබ්බේ නැත්නම් මුලිය වහලා තිබ්බේ නැත්නම් හුලකට යනවා. සීල අරක්කුත් එච්චරයි සීලියත් එච්චරයි. දෙකම සීල් කරලා තියාගන්න ඕනේ. බොහෝ කල් තියාගෙන ඉන්න පුළුවන් ආරක්ෂා කරගන්න. ඒ නිසා සීලයකටපත් වීම නෙවෙයි අමාරු දෙපත් වෙන එකත් හොඳයි. ඒක ප්‍රතිපත්ති වශයෙන් සීලය පිළිගැනීමක් තමයි. ඔය පත්‍චිතේ රකින්නයි කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ලාහට ගෙම්බෙකුතු කරනා වගේ ගෙම්බි කල්ලා ලාහට තිලා ඊගාගෙන් බහ වෙනකොට මේකෙන් බපයි. ඒ වගේ ලාහට බෑ ගෙම්බ එකතු කරන්න. පීඩිසේක නෑ බෑ පෙට්‍රෝල් තියන්න. ඒ වගේ තමයි සීලයක් රකින්න සමාදන් වුණා නම් සීලේ රැකෙන පරිසරයක ඉන්න ඕනේ. ඉඳලා ඉන්ද්‍ර සංවරයෙන් ඒක අරස කළ දුන්නේ නැත්නම් කොච්චර උත්තරම සීලයක් රැක්කත් ඒක නිකන් ඇහිදල් කෝඩයකට වතුර පිරෙවෝ වගේ වැල්ලකට වතුර ඇක්කිරෝ වගේ බී ගන්න විනාශ වෙලා යනවා. නිසා ඉන්ද්‍රිය සංවරය අපි ගිය පාර දේශනයේදී මතක් කරගත්තා. සති සම්පජඤ්ඤොන් සංඤේන සමන්නාගතෝ. සිහියෙන් එළඹ සිටි සිහියෙන් මම දැන් මෙතන කියන එකේ සතර ඉරියව්වේ අනිකුත් ඉරියව්වල ඉරියව් මාරු වෙන වෙලාවල් වල සිය කඩා ගන්න නැතුව දිගට සතර සතිපට්ඨාන සීමාව ඇතුළත හිත පවත්වන්න පුළුවන් නම් ඒකේ නා උපයන්ට දන්නා වගේ උපේ උපදී අරස කරන දාන. නිසා ඒකේ නා සති සම්පජඤ්ඤය පරියංකේදී විතරක් නෙවෙයි භාවනා ශාලාවේදී විතරක් නෙවෙයි සක්මණේදී විතරක් නෙවෙයි භාවනා මධ්‍යස්ථානයේ එදිනදා වැඩවල විතරක් නෙවෙයි ගෙදර දොර ගියත් කරන කියන කටයුත්තක සති සම්පජඤ්ඤ භාවයේ තියෙන්න ඕනේ එළඹ සිට සිහිය නැත්නම් සිහි නුවණ කියලා අපි මේක සිංහලට දාන්නේ සිහි නුවණ පාවිච්චි කරන්න ඕනේ සන්තුට්ඨෝ හෝති ඒක නා මේ දේවල් සතුටින් කරන්න ඕනේ දඩේකට බේරිලා අනුන්ට කියාපාන්න ලාභ සත්කාර අපේක්ෂාවෙන් නෙවෙයි නිසා මේ සීලයයි මේ සතුටයි දෙක සදාචාරවාදයා ගාව එකතු වෙන්නේ නැහැ. සදාචාරවාදියා සිල් ලකින්න ගියාම හරියට දුක් කරදර ගන්නවා. කැඩිච්ච සිල් ගැන හරියට කනගාටු වෙනවා. අල්ලපු ගෙදර මිනිස්සු සිල් ලකින්නේ නැහැ කියලා දුක් වෙනවා. දරුවෝ සිල් ලකින්නේ නැහැ කියලා දුක් වෙනවා. මම අතීතයේ සිල් කැඩුවයි කියලා දුක් වෙනවා. කවදාකවත් සතුට නැහැ. ඒක අත්කලමතාණිය උඩට වැඩෙනවා. ඒක මේ භාවනාවට පෙළඹින අයගෙන් 50ට වැඩි පිටසක් විඳවන දුකක්. මේ සීල සම්පන්න වෙලා මම ඉස්සරහට සීල් සම්පන්න වෙන්නම් කියන දැඩි අදිෂ්ඨානයෙන් වෙච්ච වැරද්දට සමාව දීගෙන යනවා වෙනුවට හුඟ දිනෙක වෙච්ච වැරද්දකට පශ්චාත්තාප වෙනවා පුංචි දෙයකට පාව. ඒ වගේම තව කවුරු හරි පොඩි වැරද්දක් කරපු ගමන් ඒකට හරියට හිතමනාප කරගන්නවා. ඒ වගේම සිල් මම සිල්වන්තයි කියලා ගොඩාක් දේවල් අපේක්ෂා කරනවා. යනකොට පාරට පාරට පාවඩ දමන්නේ තමාවි අත් දෙක වැඳගෙන මට සාදු කියාවි දෙන දෙයක් මට අත් දෙකෙන් පිළිගන්නාවි වඩින්න ස්වාමීන් වහන්සේ කියලා කියාවි කියලා සිල්ලන්තයෝ බුදුම ඇඳිල්ලක් අඳිනවා ඒ එකක් හරි හෙල්ලිච්ච ගමන් සතුට නැහැ ඒගොල්ලෝ මේ සීලයේ මවාපෑමක් කරන්න හදන ව්‍යාපාරයක් කරන්න හදන අනික් කාට සීල් රක්කන්න හදනවා කිකිලියලා විතර රක්කන්නවා නමුත් මේ සීලය එහෙම ගන්න නෙවෙයි. Taman රකින්නව රකින්න ඉතාම සතුටින් බුද්ධ ආදී උතුම්මන් වහන්සේගේ දෙයක් මම මේ කරන්නේ. ප්‍රඥාවන්තයට අයි දෙයක් මම මේ කරන්නේ. තමාම ඊළඟන සමාදන් වෙන සීලයක් මම මේ රකින්නේ නැද කාටවත් කියා පාන්නවක්වත්. කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන්නවක්වත්. සිල් අනිකත්තේ රකින්නයි කියලා Taman gadu ගෙනෙන්නවක්වත්. එතන මම සිල් ලකින්නයි කියලා ඉහෙලින් බලාපොරොත්තුවක් මේ ලාභ සත්කාරයක් නැත්තම් උසස් සැලකිල්ලක්වත් තියෙනවනම් ඒ කිසිම කෙනෙකුට සතුටක් නැහැ ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ මානසික අසහනයක් පමණයි. මානසික ආතතියක් පමණයි. අයියෝ අපේ අම්මලා තාත්තලා කාලේ වගේ නෙවෙයි දැන් කාලේ සදාචාරය නැති වෙලා, සීලෙ නැති වෙලා, චාරයක් නැති වෙලා කියලා පත්‍ර බලන්න බලන්න කනගාටු ඇති රේඩියෝ අහන්න අහන්න කනගාටු වැඩි වෙනවා. ටෙලිවිෂන් බලන්න බලන්න කනගාටු වැඩි වෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුට කිසිම සතුටක් උයාගත්ත වතක් කාලා බුදිය ගන්න පුළුවන් ගතියක් නැහැ. ඔය ਸਰවඥානන්ද මෙතනදී පැහැදිලිව සඳහන් කරන මේ සීලය තමයි අරසා කරන්නේ. එහෙම කූඩල්ලකට ලුණු ගැහුවා වගේ කටුකොහලකට වැටිච්ච තත්ත්ව කරපත් කරන්න නෙවෙයි සන්තුට්ඨෝ හෝති. මේක නිකං විද්‍යාවක් නෙවෙයි මේක කලාවක්. දැනගන්න ඕනේ මම ඊට වැඩිය යම් ප්‍රමාණයක සති සම්පජඤ්ඤය තියෙනවනේ කාය වාක් සංවරයක් තියෙනවනම් ඉන්ද්‍රියන්ගේ යම් ප්‍රමාණයක රසනාලද දුර්වල තත්වයක් තියෙනවනම් එච්චරයි සලකන්න තියෙන්නේ කාටවත් එක අංග සම්පූර්ණ කරලා 100 100ක් සතුට වෙන්න බෑ නමුත් ඊට වැඩිය සාපේක්ෂව පොඩ්ඩක් හරි සතුට වැඩි වෙනවනම් ඒක තමයි සන්තුට්ඨෝ කියන වචනේ තියෙන්නේ මේ මේ සුප්පටපා සූත්‍රය සංඥාව ගැන කතා කරාට මේ සතුට ප්‍රසාදය තමාදන් වීම පිළිබඳව බොහෝම ගැඹුරු රහසක් හැම පරිච්ඡේදයක්ම අවසානයේ සඳහන් කරනවා. මේ ඊදා කතාවත් අපි නතර කරේ දෙවෙනි දේශනාව නතර කරේ පස්සෙන්දා මේ සතුටු බව යෝගාවචර ජීවිතේ තියෙනවා කියලා. මේ தත්ත්වයේ පෙන්වුනාට පස්සේ පොට්ටපාද පරිප്രാජකර මේ தত্ত্বය මානක් මාර්ගෙන් හේතු ගන්නවට පස්සේ ਸਰවචන්සේ සඳහන් කරනවා එවංකෝ පොට්ටපාද බික්කු සීල සම්පන්නෝ හෝති. මෙන්න මේකට පොට්ටපාදමම සීල සමාදන් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බාපණෙන් දාගත්ත පළියට සුදුරෙද්දක් අඳගත්ත පළියට බොමලෝක හිටව පමිනකට නැහැ මෙහෙට මේ වගේ ආයතනයක් සම්ප්‍රදාන කුල පැත්තක් තියෙනවා ඒ නිසා බොහෝ විට එවැනි සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ ඇත්තෝ සිල් සමාදන් වෙන්නත් වෙනවා භාවනා මධ්‍යස්ථානයක් තියෙන නිසා විවිධ රටවල් වලින් විවිධ ඇත්තොත් එනවා. ආපුවාම සමහර ඇත්තෝ සුදු ඇඳගෙන නැහැ. සරමක් අඳින්න දන්නෙත් නැහැ. බාපණයක් කරේ දාගෙනත් නැහැ. ඉතින් ඒගොල්ලෝ පේන දෙන විවිධ වර්ණ වලින් විවිධ ඇඳුම් අයිත් අඟුලින් සැරසිලා ඉන්නවා. ආන් එහෙම කෙනෙක් සීලයක් ඉල්ලුවාම ශිල්පදයක් සමාදන් වෙන්න ගියාම ශිල්පිරිසක් අතරට යන්න ගියාම ඒක ස්වභාවයක් තමයි සම්ප්‍රදාන කුල සිල් සුතුරිතය දෙන බාපණයක් දාන සිල්ලන්ත ඒක කෙනෙක් පහත් කළ සලකනවා. යා සුදු ඇඳලා නැහැ, යා බාපණයක් දාලා නැහැ, යාට සර්මක් අඳින්න දන්නේ නැහැ, කලිසමක් ඇඳගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේ මේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියලා. ඒ ආගන්තුකයන් කෙරෙහි අපි යම් ප්‍රමාණයක බලාපොරොත්තු වෙනවා සමහර විටක මේ සම්ප්‍රදාන කරන සීල් ලක්ෂණ කරාට වැඩි සීලවන්ත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා යා. ඔය කියන විදිහට කාය කර්ම වචී කර්ම හොඳ නිමිච්ච හැදිච්ච මිනිහෙක් වෙන්න ඉඩ තියෙනවා. හොඳ ආජීවයේ අතින් හිඟා කාලා ජීවත් වෙන මිනිහෙක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හොඳට කවුරු අපි බැන්නොත් එන්න බෑ මේ පැත්තේ සිල් මෙහෙ දෙන්නේ නැහැ ඵලයන් යන්න කිව්වත් කවදාකවත් තරහ වෙන්නේ නැත්නම් ඉඳුරම් පිළිබඳ හොඳ කීකරු සූචකතියක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම සති සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සතුටින් ඉන්න මිනිහෙක් වෙන්න පුළුවන්. ඥානියෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කට්ටිය කෙරේ සම්ප්‍රදාන කෝ සිල්ලහින් බලන කෙනා දකින්නේ මොකද්ද? සුතු ඇඳලා නැහැ, භාවනයක් දාලා නැහැ. මේ අපි දන්න නැෂනල් ඇඳුම ඇඳලා නැහැ ආදි වශයෙන් බලන්න ගියා මේ පොට්ටපාද සූත්‍රය වගේ කියවපු කෙනෙක් ඉතින් අහනවා ඇරලි වල ඔබලා කොයි බුදුහාමුදුරන්ගේ බණද මේ කියන්නේ කියලා. මෙතන බුදුහාමුදුර කියලා නැහැ සුදු ඇඳපන් කියලා. මෙතන බුදුහාමුදුර කියලා නැහැ බාපණයක් දාපන් කියලා. මෙතන බුදුහාමුදුර කියලා නැහැ ලංකාවේ කියලා නැෂනල් ඇඳුම ඇඳපන් කියලා. ඒක හොඳයි. ඒක නැති කරන්න හදන්නේ අපි හැම වෙලාවෙම කියනවා මෙතෙන් එනකොට ඒක හැඩ ගහන්නේ කියලා. මොකද එන හැම කෙනාම දන්නේ නැහැ. ඒ කෙනාට පළවෙනි වතාවට ඉඩ දීලා කියන්න ඕනේ මේක හොඳයි. අපි ඔබතුමාගේ ඔබතුමීගේ ඉල්ලීම අහුම්කම් දෙනවා. ඔබතුමා ඔබතුමී අපේ වුවත් අහුම්කම් දෙන්න ඕනේ. අපේ ආයතනයේ මෙහෙම එකක් මේ සීල් සමාදන් කරලා හිටියට කමන්නේ පුළුවන් විදිහකට මේ සම්ප්‍රදාන කුල සුදු ඇඳුමක් අඳින්න. අපි ඇඳුම් හොයලා දෙන්න බෑ කිව්වොත් එලවට කමන්නේ. එතකොට එයා සීලෙන් නිසා නෙවෙයි එලවන්නේ. අපේ ආයතනට ගරු කරන්නේ නැති නිසා. නමුත් පිළිගැනීමට මේ කිසිම නීතියක් නැහැ. ඉතින් මේක හරි අමාරුයි. මේක ලංකාව වගේ රටක හරිම අමාරුයි කරන්න. ඇත්තටම ලංකාවට බුරුමේ අමාරුයි. බුරුමටදී බුරුම වගේම තායිලන්තේ අමාරුයි. පුළුවන් නම් මේ தත්ත්වය ටිකක් හරි තියෙන්නේ ලාංකිකයයි. ලාංකිකයා මොකද සුද්ධත් එක ටික කාලයක් ඉඳලා තියෙන නිසා. ඒ බුරුමේ තියෙනවා ප්‍රධානම ಜಾතිවාදී බර ප්‍රශ්නයක් බුරුමේ අවුරුදු ගාණක් ප්‍රසිද්ධ ස්ථාන කිසි දෙයක් නඩත්තු කරන්න බැරුව මේ වල් වැදුනා. ඒ වල් වැදුනට පස්සේ සුද්ධ හිටියේ ජපන හිටියේ. ඒගොල්ලෝ රට ඇල්ලුවා. අල්ලගෙන ඉවරලා අර හැම බෞද්ධ ස්ථානෙම ගිලිවා කඩලා ධාතු හොරකම් කරන්න පටන් ගත්තා. ඒවා තියෙන වටින වස්තු හොරකම් කරන්න පටන් ගත්තා. ඉතින් බෞද්ධ බුද්ධඝම බෞද්ධ කට්ටියට හරි හිතට අමාරුයි මොකද මේ මිනිස්සෙක් මේ සිවුරු කැල්ලක් බිම වෙලා තිබුණා. හරි ගරු කරනවා. වටාත්තක් බිම තියන්නවත් දෙන්නේ නැහැ. කුඩින් කරන් තියනවා. ඒ තරම්ම සංඝ ගෞරවය තියෙන නමුත් මේ මිනිස්සු කාබාසිනියා කරා මේක. කරලි වුණාට පස්සේ බුරුමායට නිදහස හම්බුණා. අම්බල බුරුම කට්ටිය නිදහස ගත්තට පස්සේ බෝඩ් දැම්මා මේ පන්සල් වලට මළු වලට සබත් සුරපු දාන යන්න බෑ කියලා. ඉතින් සුද්ධෝ සල්ලි ගේනවා. සල්ලි ගේනවල සල්ලි දෙනවා. හැබැයි මළුවට යන්න කැමැති සපත්තු කලවන්න කැමැති නෑ. මේක තමයි විශාල ප්‍රශ්නයක්. ඊට පස්සේ shoe issue කියලා මේ සපත්තු ප්‍රශ්නේ කියලා ජාතික ප්‍රශ්නයක් ආවා. ඒකට කාටුන් එකක් ඇඳලා තිබුණා. සුද්දා වෙවිලා ඩොලර් පහක් දීලා බුරුමකාරයෙක්ගේ කරට නගිනවා. බුරුමකාරයා හපත්තු නැතුව වටේ රවමක් කරන් ගිහලා සුද්දා ආයෙ තිලියෙන් ගෙනත් තියෙනවා. ඔන්න දේශපාලන ප්‍රශ්නෙට උත්තරේ. ප්‍රශ්නේ තියෙන දේශපාලන උත්තරේ. සුද්දා හපත්තු ගලවන්නේ නැහැ. බුරුමකාරයෙක්ගේ කොක්කාවේ නගිනවා. බුරුමකාරයා කොක්කාවේ තියාන වටේ අවිදගෙන රුපියල් 12000ක් විතර 1000ක් විතර දාන ආපහු ගෙනත් තියාගෙන ඉන්නවා. ඔන්න සීලේ රකින්න හැටි. නමුත් භාවනා කරන කෙනාට ඔහොම පිස්සුවක් කරගන්න ඕනේ නෑනේ. එයා දැනගන්න ඕනේ මෙන්න ඇතුළත ගුණ ටිකක් බුදුහාම කතා කරගෙන එතනයි සීලේ තියෙන්නේ. ඒවම් පිකෝ කොට වාද සීල සම්පන්නෝ හෝති. මේ කියන විදිහට අපේ සම්ප්‍රදාය තියාගෙන වචනෙන් කියනවා සුදු ඇඳමුත් ඇඳගෙන බාපණේකුත් දාගෙන සීලෙ පිටින්ද ගෞරවයට ඇතුව මේ ගුණ ටිකක් ගත්තනම් 100%ක්ම වැඩේ යනවා. ඉතින් කාටවත් කරන්න බැරි විදිහට අපිට කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ ಗುಣ ටික තේරුම් ගන්න ඕනේ මේක තෙදක් ඇති කරන ආඩම්බරයක් ඇති කරන දෙයක්. නමුත් මේ පිටින් තියෙන සුදු ඇඳට බාපණ දැම්මට ඇතුලේ මේ ಗುಣ ටික නැත්තම් එච්චරම තත්ත්වය හොඳ නැහැ. බුදුරජාණන්සේ ධම්මපදයේ සඳහන් කරනවා ඒ විශේෂ මුවහමක් උඩ ඉඳගෙන හිටියත් ජටා බැන්දත් ජපමාල දැම්මත් ඇතුළත කෙලෙස් තියෙනවා නම් ඌට බ්‍රාහ්මණය කියලා කියන්න බෑ කියලා. කින්ති අජින සාටියා කියන අජින මොහාගේ සල්ුවේ වාඩි වෙලා හිටියත් ජපමාල දැම්මත් ජටා මඩුළු දැරුවත් හැරමිටියක් අතේ තිබ්බත් රැවුල වවාගෙන හිටියත් ඒකට බ්‍රාහ්මණයෙක් කියන්න බෑ ඇතුළේ කෙලෙස් තියෙනවා. එදා එව්වත් ඒ ගුණවත් තියාගෙන ඇතුළේ කෙලෙස් නැත්තම් බොහොම හොඳයි. එනිසා මේක දෙන්නෙකුට කරන්න බෑ. Taman තේරුම් අරගෙන සීලය සමාදන් වුණාට පස්සේ තස්සේ මේ පංච නීවරණේ පහිනේ අත්නෝ සමනුපස්සතෝ පාමොජ්ජං ජායති. අන්න එහෙම සීලයක ඉඳලා ඊට වැඩිය අද අදට වැඩිය හිට ඉඳලා වාඩි වෙලා ඒ ඉන්න ඉරියවට හිත දැම්මත් ප්‍රමෝදයක් පහළ වෙනවා මේ භාවනා නැති වුණත් කාය කර්ම වචී කර්ම නැහැ දැන් දුස්චරිත තියා ඒ වගේම ඈ කරකෝ කරකෝ බැලිලක් නැහනේ කාණ්ඩ සද්දයිලක් නැහනේ ගන්ධ රස බැලිලක් නැහනේ මේ ඉඳගෙන ඉන්න කොට්ටේ විතරනේ සුඛෝපභෝගී දෙයකට තියෙන්නේ. ඒකත් නෙවෙයිනේ භාවනා කියන්නේ අඟත් තේරෙන්නේ නැති වෙලාවටනේ. ඒ නිසා මම ආයෙත් පොළොට ඇවිල්ලා ඉන්නවා. ආයෙත් මම සීලේක තියෙන මට්ටම රැකලා තියෙනවා කියනකොට ඒකේ සතුට පහළ වුණේ නැත්නම් නීවරණ පහළ වෙන්නේ නැහැ. නීවරණ පහළ වෙනවත් එක්කම මේක තමයි සතුටට එන්නේ. මම මගේ ජීවිතේ ඉතාම වටන පිරිසිදු පැහැදිලි වෙලාවක් ආධ්‍යාත්මය සඳහාම වාඩි කරවලා සහැල්ලුව ලීච්ඡ ස්වරූපෙන් ධානය ඒ ගැන සතුටු වෙනවා. ඒත් මට්ටමට යනකම් කියන්නේ සීලය තමයි. යා සීලාචාර වෙලා හික්මිලා සීතල වෙලා ඒක පිළිබඳ සතුට ඇති වෙනකොට ඒ සතුටේ නාමයෙන් කාමච්ඡන්දේ වශයෙන් රූප බලන තින ආසාව, සද්ධාහන තින ආසාව, ගඳ බලන තින ආසාව, රස බලන තින ආසාව, පහස ලබන තින ආසාව, සංසර්ගයේ දින තින ආසාව, මෛතුන රාගයේ තින ආසාව මේ සතුට නිසා අයින් වෙනවා. ඒ වගේම ද්වේෂයක් තිබුණා නම් ආසෝලාමට මෙහෙම කරා අහවල් දේ උණයි කියලා ඒ කවුරු මොනවා කරුවත් මම දැන් සතුටින් ඉන්නේ මම මේ පොළොවේ වාඩි වෙලා සතුටින් ඉන්නේ. කවුරු ආණ්ඩුව මොකා වුණාම් මොකෝ. කාට රට ගියාම් මොකෝ. මම මේ වෙලාවේ සතුටු ඉන්නේ කියලා ද්වේෂ කරන සෙන කරුණුත් ගැලවිලා යනවා. නිදිමතක් එන්නේත් නැහැ. සැකයක් එන්නේත් නැහැ. අතීත අනාගත හිතදුවන්නේත් නැහැ. එනිසා මෙතන පුංචි රහසක් තියෙනවා. මේ කරන දේ සතුටින් කරන්න ඕන. කරන දේ සමාදන් වෙලා කරන්න ඕන. ඒකට ප්‍රමෝදය කියන වචනේ පාවිච්චි කරනවා. අන්නේ ප්‍රමෝදය පහළ වුණා නම් ඒක ඒ හිත හැදිල්ලන් ආව ප්‍රමාදයකට වඩා ප්‍රමෝදයකට වඩා පරිසරයෙන් ඉඳගෙන ඉඳලා තමන් ඉඳගෙන ඉන්න මේ සැහැල්ලු ගතියෙන් ඒක අගය කිරීමෙන් තමන් ඒක පරිසරය හරියට මඟුල් නැගතර කිරි ටිකක් උතුරලා පහම් පැලක් තියලා පිරිටියක් කියලා කරපුවාම ඇති වෙන මංගලශ්‍රීය වගේ හිතට ඇති වෙන ආශිර්යයක් තමයි මෙතන මේ ප්‍රමෝදය කියලා පාවිච්චි කරන්නේ. ඒ ප්‍රමෝදය පහල කරගත්තට පස්සේ අනන්ත ග්‍රහයෝගේ යෙදුනට පස්සේ ਸਰුවචන සංගන පමුදිතස්ස පීටි හෝති. මේ ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතිය. ඒක තියෙන කෙනා ඒකම දිගට දිගට වඩන්න වඩන්න ඒක බලවත් ප්‍රීතියක් පාටපත් ඒකත් මේ පොට්ටපාය සූත්‍රයේ අවධාරණය නොකලට මේ තරුණ ප්‍රීතිය හදාගන්නට ඇතුළත බාහිර පරිසරයේ සූදානම් කරන අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කරගෙන වස්තු විෂද ක්‍රියා කියලා මේකට පොතේ ලියලා තියෙනවා. ඒ වස්තුන් පිරිසිදු වෙන්න ඕන. තමන්ගේ කය, හිත, පරිසරය පිරිසිදු වෙන්න ඕන. ඒ වත්තු විසිත ක්‍රියාව නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. අපි හොඳට ලස්සනට සකස් කරලා තියෙන හෝටලයකට හරි තාම පිරිසිදුවට සුඛභෝගී විදිහට සකස් කරලා තියෙන කෝච්චියකට හරි මොකකට හරි ගොඩ වුණාට පස්සේ අපිට පේනවා ඒකේ තියෙන ලස්සන පිවිතුරුකම පිරිසිදුකම ලස්සනට ඒක හදලා තියෙන ක්‍රමයට ප්‍රමෝදයක් පහළ වෙනවා. අනේ මේක හරි පිරිසුදුයි මේක හරි නිස්සද්දයි මේක ලස්සනට හදලා තියෙනවායි කියලා මල්වත්තකට ගිය කෙනෙකුට වගේ අන්නේ ප්‍රමෝදය තමන් ඉන්න පරිසරය සකස් කරන පරිසරය සකස් කරන්න ඕනේ සකස් කළේ පරිසරයෙන් මේ ප්‍රමෝදය පහල කරගත්තට පස්සේ ඒ ප්‍රමෝදය ගත කරන ගත කරන මොහොත පාසා යට ප්‍රීතියක් කුද්ධිකා පීති කනිකා පීති ඔක්කාන්තික පීති ඔබ්බේකා පීති පරණා පීති කියලා අපි ඊ අවසත් මේට සමාන මාතෘකාවක් අපි පහළදී සාකච්ඡා කරා. ඉන්නේ විදියට ඒ වෙලාවට තමයි තේරෙන පටන් ගන්න අපිනායන ගතිය. තාම කාලා නැහැ. තාම බීලත් නැහැ. මොනවත් හම්බෙලා නැහැ. නමුත් හොඳ පිරිසුදු තැනකට වගේ ඒ මතුවෙන එතකොට භාවනා වෙදී නම් අතන මෙතන ඇඟේ පුංචි පුංචි නලියන ගතිය, ඇඟ පුංචි පුංචි ගැස්සිලි. ඒව නැත්තම් හොඳ සීතල වේලාවක ධනක් වමන තියෙන වතුරේ ඉඳ ගන්නකොට වතුරේ වාඩි වෙනකොට ඇති වෙන අර ගිලෙනකොට ඇති වෙන සතුටක් තියෙනවනේ. ආනේ වගේ ගැති තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්න පටන් අරගෙන ඒ යෝගාවචරයා මේ ඇති වෙච්ච මේ පිරිසුදුකම yaadෙන ක්‍රමයකට බාධා නොවන ක්‍රමයකට කටයුතු කරුවොත් පාදාන්තයේ සිට ඉහළා ඉහතා කේසාන්තයේ දක්වා රෝමෝද්ගමණය වෙන්න හොඳට තේරෙනවා බැටරිය charge වෙනවා වගේ උද්වේග කර වෙන්න පටන් ගන්නවා ඒ ප්‍රීතිය උද්වේග කර වෙනවයි කියලා කියන්නේ ඒ தত্ত্বය යටතේ තියෙනකොට වළක්වන්න බැරි විදියට ඊවා යනවා. පරණාපීති කියලා කියන්නේ බත්තලියක් උතුරලා යනවා වගේ ඒක උතුරා පිටරි ඉතිරි පැතිරි යන පටන් ගන්නවා. මේ ප්‍රීතිය අර ඇතිවෙච්ච ප්‍රමෝදයේම තනා වැඩිමක් වෙනවා. යෝගාවචරයට කරණ තියෙන යමක් කරනවට වැඩිය ඇතිවෙච්ච ප්‍රමෝදේ බාධා වෙන්න දෙන්නේ නැතුව තියානින් එකයි. ඒ ප්‍රමෝදයට හේතු වෙන කරුණු එහෙමම නිකන් ගහකට පොහොර ටික, අවුව ටික, වතුර ටික හොඳට උලං පරිසරය ලැබෙනවා නම් ගහ වැවෙනවා. වවන්න බෑ. පවන ගොවියල තියෙන අවශ්‍ය පහසුකම් ටික දෙනකොට ඒක උදේ තිබුණ ගහෙන් දානකොට පොඩකද්දෝ පිපිච්ච ගතියක් තියෙනවා. එහෙම දවසින් දෙකෙන් දවසින් දෙකෙන් ගහ වැවෙනවා. ඒ වගේ මේ තරුණ ප්‍රීතිය මේ තරුණ ප්‍රමෝදය ප්‍රීතියක් වාටපත් වෙනවා. ඉතින් යෝගාචරයේ හැම වෙලාවකදීම මේක ශික්ෂාවකින් හටගත්ත දෙයක් බව එයා දන්නවා. දීයෝ දීපු දෙයක් නෙවෙයි. පොතක් කියවලා ගත්ත එකක් නෙවෙයි. හිතලා ගත්ත එක්කොත් නෙවෙයි. කාගේරි ආශිර්වාදයකුත් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි. මේ පරිසර දුන්නොත් ඕන මිනිහෙක් මෙතෙන්ට එනවා. මේ පිරිසුදු නිස්සද්ද පරිසර දුන්නොත් ඕන කෙනෙක් සීකී කර වෙනවා. සීලාචාර වෙනවා. ඒ මිනිස්සු පරිසරය අවුල් සහගත නම් රණ්ඩු සරුවල් නම් ඕනේ පිරිසුදු කෙනෙක් හිතෙන කිව්වොත් එයාගේ හිතපාව කෙලසෙන්න ඉඩ තියෙනවා. මේන්න මේ ශික්ෂාවෙන් හටගත්ත බව යෝගාවචරය විතරයි දන්නේ. මොකද යෝගාවචරය මේක අඩුව කරගෙන දීලා හපයාගත්තේ. යෝගාචරයක සන්තෝෂ වෙන්නේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? ඒකේ ලැබෙන සතුට බුද්ධි විඳින බැරි නම් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ගුරුහාමුදුරුවෝ මොකද කරන්නේ? පොතේ දැනුමෙන් මොකද්ද වෙන්නේ? මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාචරය මේ තරුණ ප්‍රීතිය ආපගෙන ප්‍රීතියට පරිවර්තන වෙන බව දැනගෙන තරුණ ප්‍රීතිය හානි කරන්නේ නැතුව හිටියොත් පමුදි සත්‍ය පීචි ජායති. ප්‍රමෝදයටපත් වෙච්ච ගන්න ප්‍රීතිය හට ගන්නවා කියන එක න්‍යාය ධර්මයක්. මේ ප්‍රමෝදය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රීතිය. පීති මනස කායෝ වසම්පති. මේ ප්‍රීතියෙන් කියන පිනායන ගතියෙන් කය මනස සංසිඳ වීමක් කරනවා. ප්‍රසම්බනේ කියලා කියන්නේ සංසිඳවන. හරියට මේ බොර වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බහම මේ බොර මණ්ඩි හිමීට හිමීට හිමීට ලොකු කෑලි ඉස්සලා තැම්පත් වෙලා ඊට පස්සේ පොඩි කෑලි තැම්පත් වෙලා කලල් රොන් මඩ සුමාන ගානක් යනවා හිමීට හිමීට තැම්පත් වෙනවා. ඒකට කියන පස්සම්බනේ කියලා. ඒක මොකුත් නොකර තැබීමෙන් තමයි සිද්ධ වෙන්නේ. ආය කලවම් වුණොත් ආය අර රොන් මඩ ඇවිස්සෙනවා. ඒ නිසා <clears throat> කබඩ් එකක් උඩ තිබ්බට වෙන මැජික් එකක් නැහැ. බොර වතුර ටිකක් වීදුරුවක දාලා කබඩ් එකක් උඩ තිබ්බට පස්සේ වෙන යන්ත්‍රයකුත් නැහැ, මන්ත්‍රයකුත් නැහැ, සුභාසින්චයකුත් නැහැ, පිනකුත් නැහැ. කිසිම গুপ্ত දෙයක් නැහැ. නිකන් හොල්ලන්න නැතුව තිබ්බොත් tempat වෙනවා. ඒ වගේ අර ප්‍රමෝදී ප්‍රීතිය ආව හිත ඒ தත්ත්වයට දිගට දිනනකොට පස්සම්බනේ වෙනවා. ඒක නිකන් මණ්ඩි මෙතනවා වගේ, කිරිහට්ටියක් මෙතනවා වගේ එහෙම තැම්පත් තැම්පත් වෙන වෙලාවේදී කිරිහට්ටිය කලවම් කරුවොත් කැදලි බැදෙනවා. නැත්තම් ඒක කුට්ටියට එහෙම හයි වෙනවා. ඉතින් යෝගාවචරය අර මුල් தත්ත්ව ආවට පස්සේ ඊ ගාවට මට අපේක්ෂා කරන්න පුළුවන් සරුවචාන්සේ දේශනා කරපු විදිහට මේ පස්සම්බනයයි අන්නේ පස්සම්බනයට අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරන්නේ මොකද්ද? අර ප්‍රමෝදය ප්‍රීතිය දැනෙන්න වැඩෙන්න යම් පරිසරයක් දුන්නා නම් ඒක හලහප්පන්නේ නැතුව එහෙමම දිගට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. මේක නම් ලොකු පිනක් කියලා මම කියනවා. මේකට ලොකු පරිසර අවශ්‍යතාවයක් තියෙනවා. එවැනි පරිසරයක් හම්බුනාට පස්සේ යෝගාචරයේ ඇඟ ඇස්පිල්ලන්වත් ගහන්න නැතුව හොල්ලන්න පෙරලන්න නැතුව එහෙමම අර බබෙක් නිදා ගන්න වෙලාවේදී නිින්ද යනකම්ම නැලවිලි කවි කියලා එහෙම නිින්ද තැම්පත් වෙනකන් ටිකක් වෙලා ඉන්නා වගේ යෝගාවචර ඒ පස්සම්බණය ඇති කරුවොත් කායට පස්සම්බණය මේක තමයි ඇත්තටම කියනවා නම් ලෙඩසුව වෙන තැන ඕනෙම කය ලෙඩක් තියෙන කෙනෙකුට මේ පස්සම්බණය ඇසුරු කරන්න දෙනවා නම් ඒ ලෙඩ රෝග සියල්ල මෙතනින් සනීප වෙනවා කය මනස පස්සම්බද කියන්නේ මනසෙත් ලෙඩ රෝග සනීප වෙනවා කයෙත් ලෙඩ රෝග සනීප වෙන නිසා සනීප වීමට සනිපවීම සම්බන්ධව හිතේමයි මානසිකත්වයේ තියෙන හිතේමයි චෛසිකේ තියෙන චෛසික කියන පස්සද්ධි කියලා. බොජ්ජංග පිරිත නිතරම පස්සද්ධිය ගැන කතා කරන නිසා බොජ්ජංග පිරිත අහනකොට සනිප වෙනවා. මේ පස්සද්ධිය ඇතිකරන රසායනික ද්‍රව්‍ය ගොඩක් හොයාගෙන තියෙනවා. કૃතිමව. සමහර විටක කොකේන් වගේ සීනති කරන දේවල් වලින් රෝග මේ ලෙඩ රෝගවල තියෙන වේදනාකාරය නැති කරනට සමහර පසම්බනේ වෙනවා. සමහර බොනෝ ඇල්කොහොල් වලත් තියෙනවා මේක. ඒ වගේම මද්ද්‍රව්‍ය වලත් තියෙනවා මේක. විවිධ ಜಾති වලින් හිතේ ඩෝපමයින් කියන එන්සයිම් එක දුන්නොත් ඒ මනුස්සයා ඉන්න තැන හොඳ වචන නෙවෙයි සිංහලෙන් කියන සූස්තියකට වැටෙනවා. ඒ මොකක්වත් ලෝකේ තියෙන දේවල් මතක නැහැ. ඔහි ඒක තැම්පත් වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඇල්කොහොල් දීලා නෙවෙයි මේක කරන්නේ. මද්ද්‍රව්‍ය දීලා නෙවෙයි මේක කරන්නේ. කිසිම මොනවත් නැතුව සීලයක් කරා සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන් උඹට අවශ්‍ය සංඥාවට ගන්න පුළුවන් ශික්ෂාවෙන් උඹට ඕන ඕන සංඥා වයින් කරන්න පුළුවන් ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ගොරෝසු තන ඉඳලා එන්නේ එන්නේ එන්නේ පස්සම්බනේට ගියාම ඉතින් මේ නිසා තරුවත් chance මේකට අත්ත කුසලිය කියලා කියනවා යම් කෙනෙක් එහෙම දැනගෙන දවසට සැරයක් දෙකක්වත් ඒ සායට කයට අවශ්‍ය කරන ආවේ සංසිද්ධියක් දෙන්නේ නැත්තම් ඒ මනසයා කරත් බැඳගත්ත ගොණෙක්ගෙන් අමන විදියට වැඩ ගන්න කරත්තකාරයෙක් වගේ මේ ශරීරය අකාලේ ලෙඩ කරගන්නවා. මනස අකාලේ ලෙඩ කරගන්නවා. මොකද කයට මනසට අවශ්‍ය පස්සම්බනේ පස්සද්ධිය දීලා නැහැ. උපයන්න දන්නේ නැහැ. ඒ වගේම එයා හිතන මේ පස්සද්ධිය හම්බ වෙන්නේ ඇල්කොහොල් වලින්, මත්ද්‍රව්‍ය වලින්, කාන්තාවන්ගෙන්, මුදලෙන්, ලාභෙන් සත්කාරයෙන් සම්මානේ සිලෝකෙන් අනුන්ගේ ආශිර්වාදයෙන් දෙයියන්ගේ ආශිර්වාදයෙන් අයියෝ මේ පස්සම්බනේ කියන දේ Tamange ශික්ෂාවෙන් උපයා ගන්න බැරි මිනිසයා බුද්ධමාකාර වල්කම් කරනවා. දාසකම් කරනවා. බත් බැලපම් කරනවා. බැඳිනවා ගිහිලා කකුල් දෙකලා අයියෝ මට මේක දෙන්න කියලා. අනේ අර නරුමයා අර බත් බූසා තමන්ගේ තියෙන ධර්මයේ දන්නේ නැතුව හිත ඇතුලේ තියෙන මේ චෛසිකේ දන්නේ නැතුව එතෙන්ට උනාට පස්සේ දුස් කියලා වැඩක් නැහැ මොකද මේ පදේට ඇවිල්ලා ශික්ෂාවක් කරා ඒක ගන්න දන්න පිරිස නුගිනිය හැකි තරම් ටිකයි මනුස්ස ප්‍රජාවේ ඔක්කොමලා කරන්නේ කො දෙයියෙක් හොයාගන්න නැත්නම් බ්‍රහ්මෙක් හොයාගන්න නැත්නම් හාමුදුරු කෙනෙක් හොයාගන්න එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන කිරිදී ගන්නවා එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා එහෙම නැත්නම් රසායනික බේත් පාවිච්චි කරනවා එහෙම නැත්නම් ස්ත්‍රී දූර්ත වෙනවා නැත්නම් සූදු කෙලිනව මොනම හරි දෙයකින් මත් වෙනවා. ඔක්කොම බුදුසසුනේ මදයට පමාදයට හේතු වෙන දේවල් කියලා සඳහන් කරනවා. මේ පරණන්නේ අප්‍රමාද ප්‍රතිපදාව. අප්‍රමාද ප්‍රතිපදාව මොකද්ද දැනගන්නේ මේ ඔක්කොම ගුණ ධර්ම තියෙන ඇතුලේ. ඒ පිටින් ජක් ගහලා කරන්න බැරි නෑ. නමුත් පිටින් ජක් ගහන තාක් 16යි බත් බැලයි කැඹිරිල්ලක් බුදුජානනාංශගේ පූර්ණ රැස්වි දෙන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැහැ. නමුත් වෙන දෙයක් නැති නිසා අහිංසක වුණාට පස්සේ මිනිස්සු කස්කල් සරණ යනවා. දෙවියෝ සරණ යනවා. අර গুপ্ত බලවේගෙ මේ গুপ্ত බල සරණ වෙච්ච එක කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් මිනිසා දන්නේ නැහැ. ඔ කවදා හරි යෝගාවචරය මේ ඔක්කොමත් කරන ගමන් හෝ මේ විදියට අවිල්ලිවලා පස්සම්බනේ අඳුරගත්තා නම් අචා දන්නවනම් අනිත ඔක්කොම දෙවන්නේක් සම්බන්ධයි දෙවෙන් දෙවෙනි දෙයක් සම්බන්ධයි මේක කිසි දෙයක් සම්බන්ධ නැහැ කියලා මේක තමයි විමුක්තිය කියන්නේ. මේක තමයි විඳහාස කියලා කියන්නේ. මේක තමයි අත්හැර දැමීම කියන්නේ. වෙන දේවල් කරන්න බැරි නෑ. කවදාකවත් මේ පස්සම්බනේ තරම් දෙවෙන්නකින් කරන දේ දෙවෙනි කෙනෙක්ගෙන් මුදලෙන් කරන දේ ලස්සන නෑ, සුන්දර නෑ, අවස්ථානුචිත නෑ. ඉතින් අපිට සමම් පිච්ච නැත්නම් අපි ගැට පිච්ච අරන පූජාව කරනවා. ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් මේ කතා කරන්නේ සමම් පිච්ච වගේ දෙයක්. නැති වෙනකොට ගන්න ගැටපිච්ච જાතියක් තියෙන ඉතින් වැඩේ යන්න ඕන නිසා අපි ගෙවල් වලදී පෞද්ගලික ජීවිතයේදී සම්මුතියේදී සමාජයේදී වකර. අද්භූතයන්සේ පෙන්ලා දෙන තුන ඔබ කවදා හරි සතුටු වෙච්ච වෙලාවක බලපං. ওই සතුටට හේතුවත් සිද්ධියත් ඔක්කොම ඇතුළත තියෙන මේ ප්‍රමෝද පීති පස්සද්දි කියන චෛසික තුනේ තියෙන එක සල්ලි වලට ගන්න බෑ. සුපර් මාකට් එකේ නෑ. ඒක ඇති කරන්න අඩුම ගැඩුම තිපිට තියෙනවා. නමුත් ඒක අඩු ගැඩුම අත්‍යවශ්‍යම නෑ. ශිල්පෙන් යනකොට මොකක්වත් ඕන කරන්නේ ආන්නේ විදියට පස්සද්ද කායෝ සුඛං වේදිති. ආක එතකොට ජීවිතයේ manussකම වර්තමාන මොහොතේ සුඛය අරමුණේ රසය තේරෙන්න පටන් ගන්නවා. මේ ජීවිතේ සුවපත් වෙන්නේ මොකවත් නැති වෙලාවේ. ඇහැට රූප නැති වෙලාවේ තමයි මේ සුඛය ලැබෙන්නේ. කනට ශබ්ද නැති වෙලාවේ තමයි මේ සුඛය ලැබෙන්නේ. නාසයට ගඳක් දිවට රසක් ඉන්න කයක්වත් තේරෙන්නේ නැතු තරමට ගිය වෙලාවේ තමයි නියම සුඛය ලැබෙන්නේ ඒ සුඛය කාම සුඛයට ගියාම හම්බෙන්නේ ඇහැට රූප පෙන්නලා. ඇහක් තියෙන්න ඕන රූප තියෙන්න ඕන. කනක් තියෙන්න ඕන ශබ්ද තියෙන්න ඕන. මේවා සේරම බාහිරය සම්බන්ධ දේවල්. එනිසා පස්සද්ධිය හරහා ගන්න සුඛය භාවනාමය සුඛය निराமிසයි. අපි ස්පෝසත් වීම සඳහා හම්බ කරන දේවල් වලින් වෙන් වෙච්ච තරමට තමයි සැපේ ලැබෙන්නේ. එකෙන් කියන්නේ බෝසතුත්තු නිවන් දකින්න බෑ බෝසතුත්තුට නිරාමිෂ සුඛය ලබන්න බෑ කියලා හිත පෝසත් වෙලා තියෙනවා. ආ දැනගන්න ඕනේ පිට තියෙන රූප සද්ද ගන්ධ රස ආහාර ලබන සැප තිරච්ඡානගතයි තිරිසං. ඒක ඕන තිරිසෙනෙකුට ගන්න පුළුවන්. මිනිස්සියෙකුට ඒකත් ගන්න පුළුවන්. ඊට අමතරව ආධ්‍යාත්මය හරහා සීලය හරහා සංඥාව හරහා පස්සද්ධිය ප්‍රිය මේ ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය හරහා නොමිල ගන්න පුළුවන්. අර ආමිෂ සුඛේ තරංගිකින් කවුරුරි පරද්දලා ගන්න ඕනේ. මේ පස්සද්ධිය ප්‍රීතිය නිතරංග ජය. මේ ශීසේ කවුරුවක්වත් නැහැ වයිට් කරන්න. කවුරු පරද්දලත් නෙවෙයි මේක. කවදාකවත් මේ පස්සද්ධියට ඊර්ෂ්‍යාකාරෝ නැහැ. ඊර්ෂ්‍යා කරන්න බෑ මොකද ඕනම කෙනෙකුට ශික්ෂාකාරක වෙලා ගන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් ඒ පැත්තට යන්නේ නැහැ. අර කුණු කොටටම රණ්ඩු කර කර අරයට වැඩිය මෙයාට ඊර්ෂ්‍යා කර කර රණ්ඩු කර කර අර කාම සුඛේ තපටි පස්සේ තමයි දුවන්නේ. ඒක සංගරාජ ආමුරුවන්ගේ බලු දානේ වගේ. ඒ සංගරාජ ආමුරුවන් හිතලු මේ බල්ලෝ හැමදාම දඟලනවා. ඉතින් වටින සතෙක්නේ ඔක්කොටම ගල් රජුරවන්ට බලු දානක් දෙමු. ඉතින් සංගරාජ්‍යතු කියවලු රජුර කියවලු දෙන්නම් කියලා. ඊට පස්සේ එන අනබෙරලන්ඩේ කියවලු නුවර පළාතේ ඉන්න ඔක්කොම බල්ලන්ට ගෙනල්ලා මහමෙවුනාවේ මේ මේ ඉස්සරහ තියෙන මේ පිටියේ බඳින්නේ කියලා. මළුවේ. බල්ලෝ බැඳලා හරියට වෙලාවට බත් ටික කියලා දැම්මම ඊට පස්සේ බත් පැත්තක දීදී බල්ලෝ සේරම එකිනෙකා කාකොට වැටෙනවා. ඉතින් 11ට 12ට අතර එන්න ගෝසාවලු රජුටවලු මොකද කොළවේ මේ බලපියාව මේ බල්ලෝ කෑ ගන්න. අද සංගරාජ රාමුතුරන්ගේ බලු දානේ කිව්වා. උන්ට බත් කන්න වෙලාවක් නැහැ. අර බත් කුරේ තියෙන සනීපේ නිසා අනික් බල්ලා ඒ බත් ටික කයි කියලා ඌව කණ්ඩ හදනවා. මිසක බල්ලෝ කා කොට වැටෙනවා. මිසක බත් එක්ක කන්න කවුරුත් නැහැ. මේ මනුස්ස ජීවිතේ හම්බෙලා තියෙන නිර්ආමිෂ සුඛයටත් එකයි වෙලා තියෙන්නේ මේ කාම සුඛයට රණ්ඩු කරලා ඉවරනකොට හොඳ පණ ගිහිල්ලා. නිරාමිස සුඛේ බලා ගන්න ඒකේ එහෙම්ම බලාගෙන ඉන්නවා අනේ මේ මෝඩ තකතිරු වහන්සේලා කවදානම් මේ ශේෂ්ත්‍රයට එයිද කියලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කාම ශේෂ්ත්‍රේ උද්දේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු. ඉතින් බුදුජානන්සේ සඳහන් කරනවා මේ සික්ඛා ඒකා සංඥා උප්පජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති. ඔබ දන්නවනම් ශිල්පේ. නැත්නම් ශික්ෂාව. ඔබ දන්නවනම් හැසිරෙන හැටි. කීකරු කරගන්න හැටි. මේ සංඥා ඕන වෙලාවක ගන්න. එකකින් අදහස් කරන්නේ මේ කාම මේ ආමිෂ සුඛේ ප්‍රතික්ෂේප කරන්න කියලා. අපි මනුස්සත් එක්ක ජීවත් වෙනකොට කාය නඩත්තු කරනකොට ආමිෂ සුඛේ පාවිච්චි කරනවා. පාවිච්චි කරනම් පහත් කළා සලකන්නේ නැහැ. නමුත් දැනගන්නවා මේ ආරමුණකට හිත තියාගෙන රූපෙන් සද්දෙන් ගන්ධයෙන් රසෙන් අයින් වෙච්ච වෙලාවක ඇත්තම කියනවනම් හිත තිබ්බ අරමුණත් සියුම් වෙලා ගිය වෙලාවක ඒ ඇති වෙන ඒකෝදී භාවයේ සමතය ඒ සමාධිය ඒ නිර්ාමිෂ ගතිය ශිල්පෙන්මනේ ගන්න දෙන්නේ. සල්ලි වලට ගන්නත් බෑ, රණ්ඩු කරලා ගන්නත් බෑ, ඊර්ෂ්‍යා කරලත් බෑ, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් බෑ, ශිල්පෙන්මයි ගන්න දෙන්නේ. ආහන් මේ විදියට ගිය වෙලාවට ඒ කෙනාට ඒ විවේකජ පීතිසුඛ සුකුම සත්‍ය සංඥා උපදින. කාම සංඥා ප්‍රහාණය වෙනවා. නැත්නම් කාමච්ඡන්දය අයින් වෙලා චිත්ත ඒකාග්‍රතාවය මතුවේ. ඒ පහවෙච්ච සංඥාවට කියනවා කාම සංඥා කියලා. අපි මෙතෙක් කල් විඳපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව මතක සහ ඒවට අදාළ රූප ධර්ම වලින් හිත අයින් වෙනකොට හිතේ ඇති වෙන තත්ත්වෙට කියනවා ඒකාග්‍ර භාවය කියලා. නීවරණ වලින් අයින් වෙලා ඒකාග්‍ර භාවයට එනවා වගේ පුට්ටපා සූත්‍රයේදී සංඥා පැත්තෙන් කතා කරනවා කියන්නේ කාම සංඥා නිරුද්ධ වෙලා <coughs> නිරුද්ධ වෙලා විවේකජ පීතිසුඛ සුකුම සත්‍ය සංඥා වෙනවා. තමයි තේරෙනවා මම දැන් රූප සද්ද ගන්ධ රස වලින් විවේකයි. ඇහැකන දිවනාශයකයින් විවේකයි. ප්‍රීතිය තියෙනවා. සුඛය තියෙනවා. ඊටාම සූක්ෂම සංඥාවක් එනවා. අර සූක්ෂම වූ ආනාපානවත් තේරෙන්නේ නැති. කුරුසු ආනාපානේ සූක්ෂම වෙලා සූක්ෂම ආනාපානය තේරෙන්නේ නැහැ. නමුත් තමන්න තේරෙනවා නිකන් හරියට විවේක ස්ථානකට ගියා වගේ අජට අවකාශයට ගියා වගේ මොන දෙයක්වත් හැප්පෙන්නේ කරන්නේ නැති අන්නේ සුකුම සත්‍ය සංඥාව උපදිනවා. ඒ සුකුම සත්‍ය සංඥාවට ඉන්න බෑ අහල පහල කරවත් කාම සංඥාව තියෙනවා. ඊයේ වෙච්ච කාමයක් ගැන හිතනවා නම් ඒත් බෑ. හෙට කරන්න තියෙන කාමයක් ගැන හිතනවා නම් ඒත් බෑ. වෙන තැනක තියෙන කාමයක් ගැන හිතනවා නම් ඒත් බෑ. වෙන කෙනෙක් සම්බන්ධ පිළිබඳ හිත තියෙනවා නම් බෑ. අන්නේ සුකුම සත්‍ය සංඥාවෙන් පළවෙනි වතාවට යෝගාවචරයා සීල ශික්ෂා ීම පැනලා සමාධි ශික්ෂා ශේෂ්ඨයට බහිපු. ඉතින් මෙතන හරිනම් මේ පොට්ටපාය සූත්‍රය මේක ප්‍රථම ධානයේ කියන නම සඳහන් වෙලා තියෙනවා පොට්ටපාය සූත්‍රය එහෙම සඳහන් වෙලා නැහැ. ඒ නිසා පේන්න තියෙනවා මේකට සමාධියෙන් යන්නත් පුළුවන් විපස්සනා යන්නත් පුළුවන්. විපස්සනා යනකොට යම් කිසි කෙනෙකුට හොඳට තේරෙනවා නම් අර හිතට බාධා කරපු ඒ කාමච්ඡන්ද ආදී දේවල් වෙනුවට තමන් ගත්ත ආනපානිය හෝ නැත්නම් මේ මම දැන් මෙතන කියන එක හුදුට ඇතුළට ගිහිල්ලා ඒකට නිවැසිලා ඒකට ගෙවැදිලා ඒක ඇතුලේ තමන් අරසා වුණා වාගේ මේක මම හැබෑ හැබෑ ගෙදරට ගියා වාගේ පොඩි එකේ කම්මගේ උඩොක්කට ගියා වාගේ ආවෙත් තමන් බුදින ලගින පැලැස්සට ගියා වාගේ මේ විවේකජ පීචිසුඛ සුඛම සත්‍ය සංඥාවට ගිය බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක පළවෙනි ධානය කියන ලේබල් එකට දානවද නැද්ද කියන එක සම්පූර්ණ විවෘත මාතෘකාවක්. ඕනි නම් කියන්න පුළුවන් සමාධියේ ක්‍රමයේ අරගෙන මේ වෙලාවේදී විතක්ක ਵਿਚාර කියන දෙක අරමුණට හිත මෙහෙවන එක යන්නේ අරමුණටමයි පිට යන්නේ විචාර බුද්ධිය හොඳට දන්නවා මගේ හිත ආස්වාසයේ තියෙන ප්‍රසවාසයේ නෙවෙයි කියලා. ප්‍රසවාසයේ තියෙන ආස්වාසයේ නෙවෙයි. එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසවාස දෙක සංසිඳිලයි කිය. ඒකත් අහම්බයක් නෙවෙයි ශික්ෂාවෙන් වෙච්ච හොඳට ਵਿਚාර බුද්ධියට තේරෙනවා. එතකොට පහළ වෙන මේ පීති සුඛ සහිතව හිත හොඳට ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වීම නිසා කාමච්ඡන්දය අයින් වෙනවා. ප්‍රීතිය නිසා ව්‍යාපාදය අයින් වෙනවා. විතක්කේ නිසා නිදිමත අයින් වෙනවා. විචාර බුද්ධිය නිසා සැක සංඥා නැති වෙනවා. සුඛය නිසා අතීතනාගත විහිිත යන්නේ වර්තමාන මේ ටික. මෙන්න මේක ආවට පස්සේ සර්වඥාන්චාර කියාපු කාරණාව සාතික කරලා පෙන්වන පොට්ටපාදට මෙන්න මේකයි පොට්ටපාදමම කියන්නේ ඔබට මේ ජීවිතයේදී manussත්වයේ ඉක්මලා දේවත්වයට ප්‍රඥාත්වයට යන්න ඕනේ නම් ඔබට මැරිලා බ්‍රහ්මෙත් එක්ක හාද වෙන්න ඕන කමක් නැහැ. බ්‍රහ්ම මේ පාදයේ බ්‍රහ්ම පදයේ වෙන ධ්‍යාන භාවනා කරපන් ධ්‍යාන මට්ටමේ ඉන්නකොට ඕක තමයි බ්‍රහ්ම ලෝකේ කියන්නේ. බ්‍රහ්ම විහරණ කියලා මේවට කියනවා. බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයක් වගේ මොකද මේ ධානා මට්ටමේ ඉඳද්දී දෙවන්නේක් ගැන හිතන්න බෑ. බ්‍රහ්ම ජීවිතය කියන්නේ එකයි. බ්‍රහ්ම ලෝකෙ පිරිමි කියලා කියන්නේ. කාන්තාව නැහැ. ඒ වගේ තමයි ප්‍රතිඥාන ගියවසි ගෑණියක් ගියත් පිරිමියෙක් ගියත් එයාට සහචරයෙක් හෝ සහකාරියක් ගැන හිතන්න බෑ. හිතපො ගමන් ධානය ඉන්න බෑ. ඒක නිසා ධානය ලැබලා මේ ගෑණිට ටිකක් මේක දෙන්න ඕන කියලා හිතුවට ඒව කරන්න බෑ ඒකේ. ගෑණි ධ්‍යාන ලැබෙන අනේ මගේ මිනිහටත් පොඩ්ඩක් මේකෙන් ටිකක් දෙන්න ඕනේ කියලා රසමසවුලක් වගේ ඒක හිතනකොටම ධ්‍යාන ඉවරයි. ඒ නිසා ධ්‍යානෙ රකින්නයි කියලා කියන්නේ බ්‍රහ්මවත්වක් රකින්නේ. බ්‍රහ්මචර්යාවක් රකින්නේ. මේක බ්‍රහ්මචර්ය ජීවිතයේ සීලේ ඉක්මවීමක් කියලා කියනවා. නමුත් මම මේ මතක් කරේ මේක අර්පණා සමාධියමයි ප්‍රථම ධ්‍යානෙමයි කියලා මේකේ සඳහන් කරලා නැහැ. මේකේ සඳහන් කරලා විවේකජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥාට හිත වැටෙනවා. මේ ඇතිවීම නිසා ඇතිවන අලුත් සංඥාව නිසා කාම සංඥාව ප්‍රහාණය වෙනවා. මේක අත්දකින්න පුළුවන් එකම කෙනා තමන්මයි. ඒ නිසා සුතමේ ඥානෙ තියෙනවා. සුතමේ ඥානෙ නැති වුණාට මෙතෙන්ට යන්නේ නැත්තේ නෑ. යනවා. නමුත් දන්නේ නෑ මොකද උනේ කියලා. ඒ නිසා විවේකජ පීචිසුක සුඛපසච්ච සංඥාවට ආවට විවේකජ බීජසුක සුකුම සත්‍ය සංඤී වෙන්නේ නැහැ. ඒ නිසා ආයත් වාක්‍යයක් සරුවචන සඳහන් කරනවා මේ විදිහට විවේකජ බීජසුක සුකුම සත්‍ය සංඥාට ගියාට පස්සේ ඒකේ නා විවේකජ බීජසුක සුකුම සත්‍ය සංඤී වෙනවා. දන්නවා මම මෙච්චරක් ගෙවම් කළා මෙච්චරකට ආවා ආවේශීලෙන් මේ සංඥාව මෙන්න මේ විදිහට මාරුණා දැන් ඉන්නේ සුකුම සත්‍ය සංඥාව කියලා මේකටම නැවත නැවත යෑමෙන් තව කෙනෙකුට කියන්න පුළුවන් අර හන්දියෙන් හැරියම් මේ හන්දියෙන් හැරෙන්න එපා මෙතනින් ගියාම මෙන්න මෙහෙම තැනක් තියෙනවා එතනින් හැරියම් කියලා හරියට ගියා පාර කියන්න පුළුවන් සංඤී වෙච්ච දවසේ සංඤී කියලා කියන්නේ මම මෙතනයි ඉන්නේ කියලා දැනගන්නේ කිතු උගෝදෙනෙක් හිතනවා මේක රහසක් මේක ගුරු මුස්තියක් සමහර දන්නවා ඒගොල්ලෝ කරනවා අපිට බෑ කියන්නේ එක ක්‍රමයයි තියෙන්නේ වැරදි වැරදි කරන්න බනහමින් කරන්න කරමින් බනහන්න කර කර ඉනකොට තමයි තේරෙනවා ඒ ප්‍රායෝගික ඥානියත් පොතේ ඥානියත් දෙක අතිනතගත දවසේ තමයි සංඥාව ඇති වුණාට පස්සේ සංඤී වෙන්නේ. සංඥා සහිත පුද්ගලෙක් බාටපත් වෙන්නේ. ඒ නිසා සංඥාව ඇති වෙච්ච නැති කෙනෙක් නම් මේ ලෝකේ නැහැ. ඒ සංඥා ඔක්කොමලා දන්නවා. එක්කෙනෙකුටවත් අලුත් නැහැ. නමුත් මෙන්න මේ හට නැයි මේ සරුවචනanse කියන්නේ කියන එක දන්නේ. ඉතින් එතකොට මැනිකක් පයේ ගෑවිච්ච පොට්ටෙක් වාගේ මේ මේක නිල්මණිකක් දන්නෙත් නෑ පද්මරාගයත් දන්නෙත් නෑ මොකද්ද දන්නේ ගලද්ද දන්නෙත් නෑ ඉතින් මංස සලකන්නේ නෑ නෝ දන්න මනුස්සයා වැඳලා ගන්නෙ අනේ අම්මේ කඹුර කඹුර හිටපු ජීවිතේ අදින් පස්සේ දාතකමක් නෑ උන්න හම්බුනායි කියලා ඒ දේ අඳුනා ගැනීම සංඥාවෙත් වැදගත් තැනක් තමයි සංඥාවටපත් වෙච්චාම මේ සංඤී තත්වය කියලා දැනගන්න ඒකට ගොඩක් බනහන්න ඕනේ ඒ සූත්‍ර විඥානේ ගොඩක් ඕන. ඒ වගේම තමයි දැනගන්න ඕනේ බුදු කෙනෙක් පහළ නොවුණා නම් මේක රැල්බුරු ලැල්ලා කියලා දෙන්න කවුරක්වත් නැහැ. මීට කලින් ඇත්තට බ්‍රාහ්මණයෝ මේකට ගිහිලා තිබ්බා. නමුත් මෙච්චර ලස්සනට කැඳේ ගල බේරුවා වගේ ව්‍යාකරණ අනුකූලව මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක වෙන්නේ සික්ඛායක සංඥා උපජ්ජන්ති. සික්ඛායක සංඥා නිරුද්ධන්ති කියන එක පිරිසුදු කළා කියලා නැහැ. ඒ නිසා මේ පිරිසුදු කළා කියන කියමනටත් අපි ධර්ම රත්නය කියලා වඳිනවා. ඒක හත්දකින අත්දැකීමයි පිරිසුදු කරන ඥානයයි එකතු වෙච්ච දවසේ තමයි අපිට සංඤී තත්ත්වයට එන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට යමින් බණ භාවනා කරමින් බණ හමින් කර කර යනකොට අඤ්ඤේ සංඤී තත්වයට පළවෙනි සුකුම සත්‍ය සංඤී සංඤී තත්වයට ආවට පස්සේ ඒක න ආධ්‍යාත්මිකයි. ඒ ගත කරන කාලය තුල නීවරණ ඔළුව ඇතුළට එන්නේ නැහැ. ඒ தත්ත්වේ නොපිරිහි ගත කළොත් බ්‍රහ්ම ලෝක උපත්ති ලැබෙනවා. ඒ වගේම මේ தത്വයට උත්කෘෂ්ඨ මට්ටම, මධ්‍යම මට්ටම සහ හීන මට්ටම කියලා ධ්‍යාන தত্ত্ব තුනක් තියෙනවා. හීන தත්ත්වයේ තියෙන එකන එච්චරම ඒ කියන්නේ ප්ලේන් එකේ ගියාට එයා ඉකොනොමි ක්ලාස් එකේ යන්නේ. බිස්නස් ක්ලාස් එකවත් ෆස්ට් ක්ලාස් එකක් නෙවෙයි. ඒකෙම තියෙනවා බිස්නස් ක්ලාස් කියලා තියෙනවා සමහර ලොකු ප්ලේන්ස් වල ෆස්ට් ක්ලාස් නුත් තියෙනවා. ඒ ප්ලේන් එකම තමයි. නමුත් විශේෂ සැලකිලි තියෙනවා බිස්නස් වලටයි. First class. ඒ වගේ තමයි ධ්‍යානෙත් පළවෙනි එක හීන මට්ටම යන්තම් නීවරණ ටික තඩ මාඩු කරගෙන මැද පොඩි ඉඩක් තියාගෙන පුළුවන්. නමුත් මධ්‍යස්ථ මට්ටමට ගියාම පේන තෙක් හරියක නීවරණ නැහැ. ලොකු ඉඩපාඩුවක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමට ගියාම හොඳ විශ්වාසය තියෙනවා ওই නීවරණ කියන්නේ බොහොම තුච්ච නිකන් මේ බත පාහිනකොට උලම්පාර වදිනකොට කුල්ලෙන් පිටකාටෝ බග් ගසලම යන්නේ බස් ගාලා පිට කාටුව ඊගාට තියෙන කාටුවන් ටික අසරයි. ඊට පස්සේ බැත. බැත එතනම වැටෙනවා. එතනම හෙල්ලෙන්නේ නැතුව ඇටේ හිටිනවා. කාටුව පිට කාටුව වීසිලා යනවා. ඒ වගේ මේ පිට කාටුව වාගේ තමයි හීන මට්ටමේ ධ්‍යාන. ඊට පස්සේ මැද තියෙන කාටුව වාගේ ඒටික් කැලි කැබලි තාම තියෙනවා. ඒ වගේ තමයි මධ්‍යමට හොඳම ධ්‍යාන මට්ටම බැත වාගේ. ඒ බොහොම තෙදයි. බැත පායනකොට හොඳට පේනවා වී ඇටේ රත්තරන් පාටට වෙන් වෙනවා. කාටුවයි පිට කාටුවයි මට්ටම් දෙකකට වෙන් වෙලා හිටින කරන කොට වයි. ආන්නේ වගේ මේකෙත් මට්ටම් තුනක් තියෙනවා. ඒ නිසා ධානයට ගියත් ඒකේ සමානකමක් නැහැ. ඒ ලාමට ලාවට ධානයට අනේක නා සුත්ත විඥානෙච්චර නැහැ. එයා දන්නේ නැහැ කෝකද පහුනේ කෝකද ඉතුරුනේ කෝකද ආවේ කෝකද ගියේ කියන එක දන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක බුද්ධියක් තියෙනවා. සතුටක් තියෙනවා. බස් එක ෆුට්බෝඩ් එක යනවා වගේ. එල්ලිලා ෆුට්බෝඩ් එක යනවා වගේ ගමන යනවා. ඒ වාගේ මේ ධ්‍යානෙත් මට්ටමක් තියෙන නිසා බුදුරජාන් වහන්සේ මේ පොට්ටපාදට කියලා දෙන්නේ ඔක හේතු අප්‍රත්‍යෙන්නෙත් නැහැ. ওই ධර්මයේ ආත්මයයි කියලා ගන්න දෙයක්වත් නැහැ. මහානෙක් සමන බ්‍රාහ්මණෙක් කියලා ආශිර්වාද කෙරුවට එන්නෙත් නැහැ. සර්බලධාරී දෙවි කෙනෙක් කියලා ආශිර්වාද කෙරුවට එන්නෙත් නැහැ. ඒ හිතාගෙන ඉන්නේ තමන්ට තමන්ට ආත්ම විශ්වාසය නැති කට්ටිය දෙන නිදාසර කරුණු විතරයි. ආත්ම විශ්වාසය ඇතිකරණ්ඩයි බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාද හම්බ වෙලා මේ විස්තර දෙන්නේ. ඒ නිසා භාවනා කරන කට්ටිය තේරුම් අරගන්න ඕනේ මේක අමාරු බව හැබෑව. කල හැක්කක්. ඒක සඳහා සමත පුබ්බංගම කට්ටිය කියන විදිහට ප්‍රථම ධානයේටම යන්න ඕන කමක් නැහැ. මේ කියන ලක්ෂණ ටික තියෙනවා නම් ලාමක මට්ටමේ සමවදින්න පුළුවන් මැද මට්ටමේ සමවදින්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටමේ සමවදින්න පුළුවන් ඒකේ ඉන්නා තාකල් ඒකේ නාටේ සුකුම සච්ච සංඥාව ඇත්ත සුකුම සංඥාව අත්දකින්න පුළුවන් හොඳටම කියනවනම් ඕක පළවෙනි වතාවට නෙවෙයි අත්දකින්නේ ඕක අනන්තවත් අත්දකලා කියනවා. දැන් ඒක වෙන් කරලා විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් නිසා වටිනාකමක් තියෙනවා. නැත්තම් මේ නැති එකක් නෙවෙයි මේ මතුවේ. තිබිච්ච එකක් වෙන් කරලා ගන්න. හරියට මේ කරලා කරලා කරලා ඒ දලං කැලි ටිකයි මැනික් ටිකයි විතරක් අන්තිමට කුඩේ තියාන කරනවා වාගේ අතර මර මඩ තේරම අයින් කරලා ගන්නවා වගේ ඒ ටික වෙන් කරගන්න පුළුවන්. එතකොට ලොකු වටිනාකමක් තියෙනවා. ඕනම දෙයක මේ ලෝකයේ අනිද්දි වලින් අයින් කළ වෙන් කරපු ගමන් ඒකට වචනයක් පාවිච්චි කරනවා පිවිතුරුයි කියලා. තඹවල තියෙන තුත්තනාගම් අනම්මනම් සේරම අයින් කළා 100ක් තඹ ගත්තොත් අත්තරන් වගේ ගණන්. වතුරේ තියෙන පාට ගඳ රස හැඩේ ඔක්කොම අයින් කරපුවාම මේ වතුර ආසුත ජලය පුදුමාකාර වටනවා. රත්තරන් වල තියෙන කුණු අයින් කළලත් කරත් 107ට ගත්තට පස්සේ කිසි තැනක හේතු කරන්න දෙයක් නෑ ගන්න පුළුවන්. අපි තියෙන්නේ මේ කාම ලෝකේ කලවම. හැම රත්තරණක්ම මාතු. හැම වතුරටම මොන හරි දාලා. ඉතින් ඒ නිසා ඒක වගේ වැඩි කරන්න කියලා දාන්නේ. වතුරට දාන හැම දෙයකින්ම වතුරේ පිවිතුරු බව කෙලසෙනවා. රත්තරන්ට එකතු කරන ඕනම දෙයකින් රත්තරන්ගේ පිවිතුරු බව කෙලසෙනවා. පිසිදු තඹ වලට මොනවා ගෑවුණත් තඹේ පිරිසුදුක නැතිනවා. බුදුහාමුදුරුවෝ පිවිතුරුයි. උන්වහන්සේ කෙලස් ටික දන්නවා එහෙම තියෙනවා කියලා සෝබනදයිස් ටික දන්නවා උන්වහන්සේ දෙක පටලවිලක් නෑ අපේ තියෙන්නේ ඔක්කොම තියෙනවා බුදුහාමුදුරු ගාව තියෙන සේරම තියෙනවා අනාගන තියෙනවා මිනිම අනාගත් එක පිළිවෙල කරගන්නයි අපි මේ නැති දෙයක් හොයන්න නෙමෙයි තියෙන දෙයක් විශ්ි කරන්නත් නෙමෙයි මේ කක්ක ටික කක්ක තියෙන තැන තිබිච්චාවයි කැම ටික කැම තියෙන තැන තිබිච්චායි ඒක ඕන කෙනෙකුට කියතයි මේ කැම කාමරෙන් කාලා ගිහලා අන්න වැසිකිළිය තියෙනවා හොඳම සැලකිලි කක්කා එකයි වැසිකිළියයි කැම එකයි දෙකම මියසේ තියලා ඉවරලා සුදුසු එකක් ගන්න කිව්වොත් ටේබල් මැනස් දන්නේ මේෂයක් අරින්න දන්නේ එහෙනම් කැම එක කියලා වැසිකිළිය තියලා කිව්වොත් හොඳ කැම ටිකක් තියෙනවා ගිහිල්ලා ගන්න කියලා ඒ හරියන්නේ නැහැ <clears throat> මේ අපි ළඟ තියෙන මේ මනුස්සකමේ පිවිතුරු භාවය කියලා කියන්නේ මොන්නම දෙයක්වත් පිටින් එන්නෙත් නෑ මොනම දෙයක්වත් මේකෙන් අයින් කරන්නෙත් නෑ මේ දෙක වෙන් කරනවා හරියට පරණ යකඩ කැල්ලක් අරගෙන කාන්දමක උලලා උලලා යකඩ කෑල්ල කාන්දම් කරනවා වගේ. යකඩ කෑල්ලට බර වැඩි වෙන්නෙත් නැහැ මොනවත් වෙන්නේ නැහැ. ඒක උතුරට හැරෙන ගතියක් එනවා. යකඩයක් කාන්දමක් ඇසුරු කරන්න ඇසුරු කරන්න යකඩේ උතුරට හැරෙන ගතිය වැඩි වෙන නිසා ගුණයක් යාට ඉන්න ගුණයට නැමෙන ගතියක් එනවා. ඒ නිසා මේ ශික්ෂා නිසා මේ තාම සමතයක් කතා කරන්නේ. පළවෙනි ධ්‍යාන මට්ටමක් ගැන කතා කරන්නේ. එතෙන් යනකොට මේ මිනිස්යාට ගේ තියෙන හැදිච්ච ගතිය, උසස් ගතිය, ආර්ය ගතිය, සීලාචාර ගතිය, මහත්ම ගතිය එන්නේ එන්නේ එන්නේ ඕකේ එක දවසෙන් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරණ තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්නේ නැතුව ඒකට බාධා වෙමින් තියෙන යම් ධර්මතා කොටසක් තියෙනවා. ඒනේ බාධා වෙන දේවල් වලට පොහොර දාන්න එපා. පව් කරන්න එපා. ඒසොට ඉබේම අර හිතේ තියෙන කුසලය මතුවලා එනවා. මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ අලුතෙන් මොනම කුසලයක්වත් ඕනේ මේක එක RNA DNA අංශුවක් පාසා මුළු මානවයාගේම ඉතිහාසෙ මේකේ තියෙනවා. අපි අම්මා අප්පා දීපු දෑවැද්ද විතරක් නෙවෙයි ගුරුවරයා අපිට ඉතිහාසය භූගෝලය කියලා උගන්වපු එක නෙවෙයි දැනුම තියෙන එකට එළියට ඒ ගන්න විදියක් නැහැ මේ කෑදරකම නිසා. අපි එකක්ම අල්ලගෙන ඒකම දීපන් කියලා කියන නිසා පටු භාවේ නිසා රුචර්ජකම් නිසා අපි හැකියාවල් මතුවේ නේ. රුචර්ජකම් වලට කියන්න තියෙන කොහොඳයි උඹට සේවයේ කැඳවපුවාම වරේ. සේවයේ කැඳවන්න ඉස්සෙල්ලා આવොත් ඒක හොඳ සිකීකරුකමක් නෙමෙයි කියලා විවේකයේ දීපු ගමන් සන්තුෂ්ඨ භාවයේ දීපු ගමන් බුදුහාමුදුරන්ගේ තියෙන සියලු දැනුම එහෙනම් බුදුහාමුදුර කොහොම ඉඳද්ද කියන දැනුම ඉබේම ඕන කෙනෙකුට එනවා. කදාකත් එකට සම කරන්න බෑ. නමුත් තේරෙනවා මේකම පුහුණු කළා තමයි පෘථග්ජනෙක් බුදු වෙන්නේ. මේකෙන් තමයි බුදුරජාණන්සේ මේ පොට්ටපාද කියන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති. ශික්ෂාවෙන්මයි පොට්ටපාද සංඥාව හටගන්නේ. ඕන කරන සංඥා මතු කරගන්නේ. සික්ඛාවෙන්මයි අනවශ්‍ය සංඥා දුරු කරන්නේ ඒ නිසා අපේ ශික්ෂාව නැති වුණොත් අශික්ෂිත වුණොත් අශීලාචාර වුණොත් ගන්න දෙයක් නැහැ මනුෂ්‍යකමේ හැබැයි මනුෂ්‍යය තමයි ඒත් දැනගෙන මනුෂ්‍යකම දිනු කරගෙන ශික්ෂා කරක වුණොත් ඒ බුදු වෙන කම්ම යන්න පුළුවන් ඒක නිසා එදා ඒ සමනක් ප්‍රාක්‍මණය කියපු කතා හතරම සර්වඥාන්සේ පිළිගන්නේ හේතු ප්‍රත්‍ය සහිතවයි ඒ සංඥාව පහළ වෙන්නේ හොඳ ලස්සන තැනකින් මේ බණ ඉවර කරනවා අද මේ ඉන්න තැන ඉඳගෙන අපි විඳවන්නේ මේක ඉල්ලපු හින්දා. මේකට අපි කැමති නිසා එහෙම නැත්නම් කවුරුත් අපිට කරපු දඩයක් නෙවෙයි. කොතනදීද ඉල්ලුවේ කියලා මතක් කරුවොත් එහෙම ලැජ්ජා හිතේ. මේ මල් පුදලා දෙයියන්ට කියලා ඉල්ලුව එකක් මේ අපිට දැන් හම්බුණාට පස්සේ බලනකොට මේක ගන්න දෙයක් නැහැ. තවමදි. දැන් මෙතන ඉඳලා ඉල්ලන්න කොහොම කරේ ඒක හම්බෙච්ච දවසේ තවත් විල්ලැජ්ජ නැතුව යනවා. ඉල්ලපු දේ හම්බ වෙනවා. ෂුවර් එකටම හම්බ වෙන එක බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ තැනකදලා ඉල්ලුවොත් හම්බ වෙනවාමයි. අමුණවත් අනේ නදකින් ඉල්ලලා ගන්න තරම් වටින දෙයක්ද මේ කියලා. ඒ නිසා ඉල්ලීම් පැත්තක දාලා දැනටත් ඉන්නේ සතුටේ. මේකට මොන පලිප්පුවේ දැම්මත් මේක මොන රසමසවල දැම්මත් මීට වැඩි යමක් නම් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන දේ ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේක සතුටු වෙන්නේ නැතුව මේ ලැබෙන තියෙන මේ පුංචි අරිඹුවක් ඉඳලා කෙස් ගහක් ඉඳලා අනේ කරන අරි නාටකයක්. අනේ කරන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කන්දියා බලනකොට ඉන් කොහෙද අර පුංචි කෙන්ද හම්බ වෙනකන් මේ ලැබිච්ච කිසිම දෙයක වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒසහා ශික්ෂාවෙමයි අපි මේක ලැබුවේ කවුරුත් දීපේක නෙවෙයි. නමුත් හොයලා බලනකොට මේක හොඳ නැහැ. අද යමක් ඉල්ලන්න ඔක ලැබෙනවා ලැබුණට පස්සේ තේනවා හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. මොකක්වත් වෙන්නේ නැහැ. අද බෑ නම් කවදාකවත් බෑ. මෙතන බැන්න කවදාකවත් බෑ. මට බැරනම් කවදාකවත් බෑ. ඒ නිසා ශික්ෂාවෙන් නිසා සංඥාව උපදිනවා ශික්ෂා සංඥාව දුරු වෙනවා කියනකොට හැම කෙනෙක්ම ਸਰබ බලධාරී දෙවි කෙනෙක්. පුත ඕන දෙයක් මේ ලෝක කරතයි කි ඉවසීම විතරයි ඕනේ කරන්නේ. ඉවසීමට යොක් කළ මේ වහනේ හරවලා තිබ්බොත් ඒ පැත්තට යනවා. නොයවසන සුළුව මේ අවශ්‍ය දේවල් ගන්න පටන් අරගත්තට පස්සේ හරිම අජුවයි. හරිම දුර්දාන්තයි. හරිම අධාර්මිකයි හරිම අසාධාරණයි හරිම මානසික ආතතිය හරිම අසහනකාරී තත්වයකට පත් වෙනවා විතරක් නෙවෙයි අසුරු කරන එකකට අසහනෙ පැතිරෙනවා ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි සක්විති රජ පැටවු වාගේ සිංහ පැටවු වාගේ අපි භාවනා කරන පිළිස් මේ දේ අපිට හම්බුනේත් අපි කරව පෙර පිනක් නිසා අපි මේක සන්තුෂ්ඨෝ කියන ගුණය ඇතුව කරන ලද්ද දෙයින් සතුට වෙනවා කියන ගුණය ඇතුව මේ අලුතෙන් කෙලෙස් ඇති කරගන්න එපා මේ පාරට ලන්දේ තියෙන තුරුකුණු පාරට ඇදලා දාන්න නැතුව කෙලින් යන්න පටන් අරගත්තොත් එන්න එන්න ගොරෝසු සංඥා සියුම් සංඥා වලින් ප්‍රතිස්ථාපනය වෙමින් යනවා එතකොට තමයි තේරෙනවා මේ බුදුහාමුදුරු මෙතන ධර්මයේ දේශනා කරන්නේ රූප ධර්මයන් හරහා නෙවෙයි වේදනා හරහා නෙවෙයි සංස්කාර හරහා නෙවෙයි සංඥා හරහා නෙවෙයි සංඥා හරහා නිසා පිරිසක් ගත්තොත් වේදනාව හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංඥා හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංස්කාර හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංස්කාර හරහා බුද්ධ ධම්ම සංඝ හඳුනා ගන්න කෙනාට සංඥා හරහා කියන කතාව නිරසයි. වේදනාව හරහා ධර්මයේ තේරුම් ගන්න කෙනාට සංඥාව හරහා කියනකොට ඒක නීරසයි. ඒක නිකන් පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ හිටිනවා. නමුත් සංඥාව හරහාම ප්‍රශ්නේ වැට ඇති වෙලා සංඥාව හදා ලියන කෙනාට සංඥාව හරහා කියන බණ ඇහෙනකොට කනට මී පැණි දැම්මා වගේ හිටිනවා. ඒ ප්‍රත්‍යක්ෂපත්. නමුත් සුතමේ වශයෙන් යෝගාවචරය මේ තුන පිළිබඳව අවබෝධයක් සාමාන්‍ය පොතේ ධර්මයක් අතුව තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙච්ච ටිකයි මම මේ කියුනේ. ඒ ටික අහලා තමන්ට මේ ලැබිච්ච සුතමේ ඥානෙ ප්‍රායෝගික දැනුම තව තවත් සන්තුෂ්ටිය පිණිස අවශ්‍ය සංඥාව ලබා ගැනීමට හේතුකාරකයක් පිණිස හේතු ආසන වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මෙතනදී ධර්ම දේශනාවෙන් පස්සේ පොඩි වෙලාවක් ගන්න එක චාරිත්‍රාක් තියෙනවා. ඉතින් කාට හරි අවස්ථාව ලබා ගන්න අවශ්‍ය නම් මේ දේශනාව සම්බන්ධව තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධ ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් පිරිසුදු කරගන්න දෙයක් තියෙනවා නම් සභාගත කරලා ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. එහෙම නැත්නම් අපි එල්තාවතා ආචාති ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සෝපත්